මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය. Thank you. හදාරන මෙන්ම සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන්ද රසවින්දනය සමගින් අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය. වැඩසටහන ඉදිරිපත් කරන්නේ සංගීතය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්ද්‍රදාස බෝගොඩ. බොහෝ ඈත අතීතයේ සිට මුළු මහත් ಭಾರತය පුරාම තිබූ සංගීතය පර්සියන් ආක්‍රමණ වලින් පසුව වෙනස් මඟක් ගත්තා. උත්තර ಭಾರತයේ තිබූ සංගීතය පර්සියන් වරුන්ගේ මකාම් සංගීතය සමග මුසු වුණා. අතීතයේ සිට පැවත සංගීතය දක්ෂිණ ಭಾರತයට සීමා වුණා. කර්ණාටක යන වචනයෙන් අදහස් වන්නේ තුන් පැත්තකින් මුහුදෙන් වට වූ යන්න. අපට වඩාත් ආසන්න දකුණු ඉන්දියාවේ ගායන ශෛලි කීපයක් පිළිබඳව කතා බහ මෙන්ම රසවින්දනයට යොමු කිරීමට අද ලලිත කලාලය යොදා ගැනෙනවා. කර්ණාටක සංගීතයේ සුප්‍රසිද්ධ ප්‍රබන්ධ ශෛලියක් වර්ණම්. 15 වන සියවසේ පුරන්දරදාස්, කනකදාස්, ජගන්නාථදාස් යන සාදුවරයන්ගේ පුරෝගාමිත්වයෙන් වර්ණම් ප්‍රචාරයටපත් වුණා. වර්ණම් වර්ග දෙකක්. එකක් තාන වර්ණම් අනෙක පද වර්ණම්. තාන වර්ණමයක ගීත සාහිත්‍යයේ ඊටා අඩුයි. සංගීත ශිෂ්‍යයින්ට මේවා වැඩි වශයෙන් උගන්වනවා. ප්‍රසංග ආරම්භයේදී තාන වර්ණම් ගැයීම සිරිත. පද වර්ණම් විලම්බිත ලය ඇසුරු කරනවා. නර්තන ප්‍රසංගවලදී මේවා භාවිත වනවා. රස භාව පිරි සාහිත්‍ය මෙහි තිබෙනවා. මාත්‍රා 6 රූපක තාලයට මෙය ප්‍රබන්ධ කර තිබීම දක්නට ලැබෙනවා. ආදි ජම්ප ත්‍රිපුට හා අටතාල යොදා ගැනෙනවා. වාද්‍ය ශිල්පය හදාරන්නෙකුට තම ඇඟිලි පුහුණු කර ගැනීමට වර්ණම් බෙහෙවින් ප්‍රයෝජනවත් වනවා. ගගරී sa sa ri ri ga ga ri ri sa ri ga ri sa ri sa da sa ri ga pa ga ri sa ri ga pa ga ga ri sa ri ga ri ri sa da sa ri ga ri ga pa ga pa da pa da sa da pa ga da pa ga ri ga ga pa ga ga pa pa da da pa sa sa da da pa ga da pa da ga da pa ga re sa re ga ga pa pa da pa da sa da sa re sa ga re sa da sa re sa da pa da sa da pa ga re sa re ga re ga re sa re sa re sa ga re ga sa re sa da sa re ga re ga pa ga pa da pa ग पद पद सरि गरि गरि ग सपद सरि गसा वरि सरि सिन्धु खो परि गरि गि न सपारी गरि सरिो गरे गपा ग गदपगदपगरि सरि सन्नुत्तरङ्गश्री ශෘංගාර හා භක්තිරස පිරි ගී විශේෂයක් පදම්. මේවා භරත නාට්‍යම් වලදී ගයනු ලබනවා. පදම් ගායකයා සතුව කර්ණාටක සංගීතය පිළිබඳව මනා අවබෝධයක් තිබෙන්නට ඕන ඒ එම රචනා નિયમિત රාග තාල අනුව නිබන්ධ වී තිබෙන නිසා පදම් ගීතය පල්ලවි අනුපල්ලවි හා ශරණම් යන කොටස් වලින් යුක්තයි. ත්‍රිපුට ආදිතාල වැනි සරල තාල යොදා ගන්නවා. ජයදේවයන්ගෙන් පසුව වැතිගී නිර්මාණය කළේ ක්ෂේත්‍රජන් සංස්කෘත තෙලඟු හා ද්‍රවිඩ භාෂාවලින් ඔවුන් කළ නිර්මාණ අද දක්වා දකුණු ඉන්දියාවේ ප්‍රචලිත වෙනවා. ಸ್ವಾಮಿ නාටක සංගීතයේ ස්වර්ණමය අවස්ථාව වශයෙන් පිළිගන්නේ 1763 සිට 1847 අතර කාලය. ත්‍යාගරාජා භගවතාර්, මුත්තුසාමි දීක්ෂිතාර්, ශාම ශාස්ත්‍රී ආදී සංගීතඥයින්ගේ නිපුණත්වය එහිදී විශේෂයෙන් පෙන්눔 කළා. ඔවුන්ගේ නිර්මාණ හේතුවෙන් ප්‍රබන්ධ සාහිත්‍යයට මහත් ආලෝකයක් ලැබුණා. දකුණු ඉන්දීය ප්‍රබන්ධ සාහිත්‍යයට කෘති නම් අලුත් රචනා විශේෂය එක්ව ගත්තේ 18 වන සියවසේ. එහි නිර්මාතෘ ත්‍යාගරාජා භගවතාර් සංවර්ධිත සංගීතවත් ගේය රචනා විශේෂයක් කෘති. කෘතියක පල්ලවී අනුපල්ලවී හා ශරණම් යන ප්‍රධාන අංග ඇතුළත් වනවා. කෘතිය පල්ලවියෙන් ඒ කිව්වේ ස්ථායියෙන් පටන්ගෙන අනුපල්ලවිය හෙවත් අන්තරාවේ සංචාරය කොට චිත්තස්වරයට එනවා. රාග භාවයන්ගේ සියුම් තැන් පෙන්වන්නේ මෙහිදී. Esto. ಭಾರತೀಯයන්ගේ ඇදහිලි ගී විශේෂයක් කීර්තන සංගීත වගාවටද මේවා රුකුලක් වුණා. ජයදේවගේ ගීත ගෝවින්දය කීර්තන ප්‍රබන්ධයේ ආදි කෘතිය. Hindu භජන වෙනුවට ප්‍රචලිතව ගිය වංග ගී විශේෂය කීර්තන වනවා. මෙම ගී Hindu වංග යන උතුරු භාෂාවලින් පමණක් නොව දකුණු භාෂාවලින්ද රචනා වී තිබෙනවා. කීර්තනයේ ප්‍රධාන අදහස දෙවියන්ගේ ගුණ කීම. මෙය දක්ෂිණ ಭಾರತයේ කීර්තනම් සංකීර්තනම් යන නම් වලින් හඳුන්වනවා. ඒකලව ගායන විට එය කීර්තනම් වන අතර සාමූහිකව ගයන විට සංකීර්තනම් වනවා. Thank you. இசை சித்திரம் அந்தமையாவின் கீர்த்தனங்களில் மின்னிடும் அத்வைதம் பிரதியாக்கம் தொகுப்பு மீனாட்சி பொன்னுத்துறை மழுவும் சக்கரம் சடையும் நீ සීමාවටපත් වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය ඉදිරිපත් කළ ලලිත කලාලය වැඩසටහනයි. අද සුපුරුදු පරිදි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කළේ නිල්බලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පෝකොට. Thank you. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබල. මේ නත්තල් සමයේ වටිනා තිලිනයක් දිනා ගන්න ඔබටත් අවස්ථාවක්. ලෝකේ 2018 නොවැම්බර් 26 වෙනිදා සිට දෙසැම්බර් 14 වෙනිදා දක්වා පෙරවරු 11 12 අතර ඔබගෙන් අසන නත්තල් පැනයට ඉසෙනින් නිවැරදි පිළිතුරු ලබා දී වටිනා තිලිනයක් ලබා ගන්න. ඔබේ පිළිතුර 0112 68යි 24යි 11 දුරකථන අංකයට ලබා දෙන්න.